ආඩි වෙලා ඉන්නවා. ඕමෝම බඩක් පොඩ පොඩ ඇකිලි ඇකිලි ඇකිලි ඇතුළට යනවා. ඕමෝම නෑ. තාත්තත් නෑ. ඒ කියන්නේ අම්මා කසාද බැඳලත් නෑ. දැන් කොයිද ඉන්නේ? ආ අර ඇඳේ වයසක මිනිස්සු මැරෙන්න පණ අදිනවා. කවුද දන්න ගොඩක් වයස. මමමනේ. ඒ කියන්නේ ඇත්තනේ මැරෙන්න කලින්. ඒක වයසෙන් ඒ මඩු කරගෙන අඩු කරගෙන යනකොට ආයෙ තරුණ කාලෙට යනවා. ඕම ඕම ගිල්ලා ගිල්ලා ගිල්ලා ගිල්ලා බව ගානක් බලලා බලලා බලලා ආපහු මෙතනට එනවා. දැන් මේ ඔක්කොම තිබුණේ කොයිද අපේ ආන්දරෝ? ඒ කියන්නේ මේ මනසට මොකවත් අවමතක වෙලා නැහැනේ. එහෙනම් දැන් අපිට අපි අරමුණක් ගන්න. මොකද්ද? කය දිහා බලන්නේ. කය දිහා ලස්සනට බලන්නේ. ඕම්. එකපාරට මතක් වෙනවා මේ ලොකු කණුවක් උඩ නැගලා මේ මේ 33000 අමුණනවා. නිකන් එක එහෙම මතකයක් එනවා. නිකන් අපේ වැඩ කරපු යන්නේ. එහෙම නැත්නම් වෙලක් මේ ලස්සනට සකසලා මේ ආනවා දැන් ටැක්ටරේ දාලා අපි බලන්න ඉන්න හරියට වැඩේ කෙරෙනවද කියලා. අපේ වෙල අපේ වෙල ආනවා. එහෙම නැත්නම් බලන්න ඉන්නවා මේ කොන්ක්‍රීට් එකක් දානවා අපි. මොනාරි එකක් ඕම ඔළුවට එනවා මතකයක්. ඕම මොනාරි මතකයක් අපි කර කරපු දෙයක් මතක් වෙනවයි කියලා කියන්නෙම අපි අන්නේ ඒක අර කරපු දේ ඒ කරනකොට තිබිච්ච දේ එතන ගිහිල්ලා නැහනේ. ඒක පොය රෙකෝඩ් එකක් තිබිලා තියෙනවා. නැත්තම් එන්න විදියක් නැහැනේ. එතකොට මේ මතකයේ කියන එක සිදුවෙන්නේ සිත තුළ යට යෑමක්. එහෙම නැත්නම් ඊට වඩා හොඳ එකක් එනකොට මේක ටිකක් අඩු වෙනවා. ඒ කියන්නේ ධාරිතාව අඩු වීමක් යට යෑමක් මිසක් අහිං වීමක් නැහැ. අහිං වීමක් තියෙනවා නම් අපි කියනවා මේ කර්මත් අමතක වුණාම පරිසම් දෙන්නේ අලුත් නිව්ටන්ගේ නියමයක්. නිව්ටන් කල්පනා හේම නියමයක් මට හම්බුනේත් නැහනේ. කරපු කර්මය මිනිහක් මරුවද අමතක කෙරුවොත් කර්මය පරිසම් දෙන්නේ තාත්තලා ගැව්වල් දක් කැඩෙන්න. ඔව්. අමතක කෙරුවොත් කර්ම පරිසම් දෙන්නේ. ඕම අලුතෙන් අපි තියරියක් හදනවා, විෂයක් හදනවා. අමතක වුණොත් දැන් කර්මය මතක නැත්තම් පරිසම් දෙන්න කෙනෙකුත් ඉන්න බෑනේ. කර්මයක් මතක නැත්තම් කාටද පරිසම් දෙන්නේ? එතකොට ඒක පරිසම් දෙන්න. නමුත් කොච්චර අමතක වෙලා තිබුණත් කර්මය පරිසම් දෙනවා. අර මේ නැවියාගේ කපිතාන්ගේ මේ භාර්යාව අරගෙන මූදට විසි කරනවා. ඒ ස්වාමීන් වහන්සේලා දෙන්නට හරියට කම්පාවයි. මේක දරාගෙන ඉන්න බෑ. මාර වැඩි ඔක්කොම විසි කළා මොකවත් උන්නේ. භාර්යාව විසි කළාන් පස්සේ මේ මූද සම්සම් වුණා. අපරාධේ මිනිස්යාගේ ජීවිතේ එන බුදුහාමරණ භාග්‍යවතුන් වහන්සේ උම සිද්ධියක් දැක අපිට අර කම්පාවයි ඈත සංසාරයේ මේ බල්ලෙක්ගේ කරට ලණුවක් දාලා ටැංකලේ හොඳට පුරවලා මේ ගිල්ලවල මරපු අකුසලෙන් බව 500ක් ওই කතන්දර වෙලා තිනවා. දැන් එයා දන්නේ නැහැ බල්ලට එම කළා කියලා. ඒ කාන්තාව දන්නේ එයා දන්නේ මේ මම නැවියාගේ කපිතාන්ගේ මේ භාර්යාව මම බොහොම ලස්සනට ඉන්නවා කිසිම කෙනෙකුට හිංසා පීඩා කරන්න අපිට හොඳට වත්කම් දෙනවා කාලා බිල්ල පිළිවෙලට ඉන්නවා. එච්චර එයා දන්නේ. එයා දන්නේ මේ බල්ලයි කතාව. ඇත්තම නොදන්න කතාව කොහොමද පරිසම් දුන්නේ? ඒ කියන්නේ මේ රෙකෝඩ් එකේ තිබිලානේ. විඥානේ කවදාවත් මතක නැති වෙන්නේ මතකයේ අවම වෙනවා. එහෙම නැත්නම් මතකෙන් යට යනවා. යටිසිත උඩුසිත කියලා බුදුහාමර දෙකක්ද? අන්න ඒ ඒ කතන්දරය තමයි වෙන්නේ. එතකොට මේ එක පාට පණිඩෙන හෝල් එක. තාත්තා මල දරාගෙන ඉන්න බෑ. ටග්ගල කියන ලොක්කට කියලා වීසා දාන්න මට. ඇයි? තාත්තා මල අම්මෝ මට දරාගෙන ඉන්න බෑ කියලා එනවා. ඇවිල්ලා හඬලා කෑ ගාලා සති දෙකක් කන්නේත් නෑ බොන්නේත් නෑ ඕම ඉන්නවා. ඊපස්සේ වැඩටත් ගිහිල්ලා ඉන්නවා ඉතින් වැඩ කරන්නත් බෑ අර ඒ ගැම්ම නෑ තාත්තම මාස 6කට විතර පස්සේ කෝල් එකක් එනවා ආ බබා හම්බ වුණා ආ ඒ එතකොට මාස 3යි නේද දැන් ආයෙත් ගිහිල්ලා ආ මම එතකොට ආ මොනවද දන්නේ පිරිමිලා ලස්සනයි සන්තෝෂයි ෆොටෝ එකක් තියෙනවා Facebook එකේ එකක් බලනවා දැන් තාත්තම අර දුක තියෙනවා ඒ දුකට මොකද උනේ ඒ කියන්නේ අර දුකට වඩා ඒක සංවේදයක්නේ. මීට වඩා සංවේදාත්මක දෙයක් ආපු ගම අරක යට ගියා. නැත්තටම නැති වුණේ හැබැයි අරක යට ගියා. එහෙම නැත්නම් අර ධාරිතාව අඩු වුණා. එහෙනම් මේ භාවනා යෝගියා නිතරම භාවනා කරනකොට නිතරම කල්පනා කර කරන්න ඕන කාරණාවක් තමයි මේ සිතින් මතක නැති වෙන්නේ. අපේ අරමුණ වෙනස් වෙන්නේ මීට වඩා මොනවාරි අරමුණක් අර ඉලක්ක වෙච්ච නිසා මේ අරමුණේ තියෙන 100 අඩු වුණා නැත්නම් යට ගියා. අපේ ජීවිතේ සිදුවීම් හැම එකක්ම මේ සිතේ තැම්පත් වෙලා තියෙන පරචිත්තෙන් බැලුවම තප්පරෙන් තප්පරයට වෙච්ච දේවල් ඔක්කොම රෙකෝඩ් එකේ තියෙනවා. කිසිම දෙයක් අහිං වෙලා නැහැ. දැන් අපිට කියන්න පුළුවන් මේ 2015 කියන්නකොස් වෙච්ච සිදුවීම් 2015 2015 අර සුනාමි ගොඩනැගිලි හදන්න ගියානේ. වෙන මොනවද කළේ? ආදාරම්භ වුණා මේ අපට මේ ගම් වතුර ආදාර. ඇයි? දාවෙනි මාසේ වැස්සා. ඒතර සුනාමි ගෙවල් හදන්න කියලා කොච්චර කාලයක් හිටද? මාසයක් විතර වැඩ කරා අමාරු ඒ පඩි ගෙවන්න ඇරියට එන්න මං ආවා. එතකොට ගම් වතුර ආදාර කොච්චර කාලයක් නම් සතියයිනේ හම්බුනේ. ඇයි? වතුර බැස්සනේ. එතකොට සතියක එකකුයි මාසයක එකකුයි විතර. එතකොට එතකොට ඉතුරු මාස 10 අමාරුට මොකද උනේ? ඒ 10 අමාරු නෑනේ. එතකොට 10 අමාරේ මොකක් කෑවේ නෑ, බිව්වේ නෑ, නෑවේ නෑ. මොකක්ද කළේ නැද්ද? කළානේ. ඇයි ඒව මතක නැත්තේ? නෑනේ. එහෙනම් අපේ සිතට කාවැදිච්ච දේවල්. හිතට මතකෙනවා. කාන්තාවෝ 500ක් විතර යනවා. හැබැයි කවුරු එක්කෙනෙක් නැත්තම් දෙන්නෙක් තමයි ඔළුව වෙලා දෙන්නේ. ඒ කට්ටිය හොඳට ફોකස් වෙලා තියෙනවා. හරියට දැකලා තියෙනවා. සමහර වෙලාවට හතුරු 25ක් විතර නෑ. හැබැයි එක හතුරේ තමයි නිතරම ඔළුවට තියෙන. අයි එයාගෙන් වෙච්ච එක තමයි වැඩිපුර බලපාලා තියෙන්නේ. අපේ ණය ආරම් තියෙන රුපියල් 2000ක් අරගෙන මේ දීලා නෑ. එයාත් අතුරෙක් නේ. අතුරුකමක් නේ කලේ. සර්ට් එක ඉල්ලුවා මේ මගුල් ගෙදර යන්න දාගෙන ගියේ මනුස්ස ආයෙ ගෙනල්ලා දුන්නේ නෑ. මාස 3කට විතර පස්සේ බලනකොට ඒ ෂර්ට් එක දැන් අරන් වැඩක් නෑ. ඒක හොන්තටම පෑඩ් වෙලා. ඒක ඒක ගන්න දෙයක් නෑ. දැන් තරහ කමන්න ඔබම තියාගන්න කියලා එකක් ඇරියා. සරප්පු දෙක ඕනේ කියලා හිල්ලාගෙන ගියා අරගෙන ඇවිල්ලා බලනකොට කඩලාගෙන අල්ල තින්. දැන් ඒක මෑවාම ඒකේ කොලිටිය ගියා. දැන් මේ වගේ වෙච්ච සිදුවීම් 40ක් විතර කියන්න පුළුවන්. හැබැයි අපේ දරුවා අරගෙන පෑරගෙන ගියා. එයාට විතර සමාව දෙන්නෙම නෑ. අර සරප්පු කඩපු එකාට ෂර්ට් එක ගත්තේ රුපියල් 2000 ණයට ගත්ත මනුස්සයා මේ ඔක්කොම සමාව දෙනවා. ඇයි? අරකේ බලපෑම වැඩි. එහෙනම් මේ සිතේ ස්වභාවයක් තියෙනවා මේ ජීවිත කාලෙම වෙන හැම සිදුවීමක්ම අරන් බැලුවාම වැඩිපුර බලපෑම් ඇති කරපු දේවල් විතරක් එයා මතකේ හොඳට තියාගෙන ඉන්නවා. ඒක අමතක කරන්නෙම නෑ. ඒක මතක කරන්නේ නැති කරන්න බෑ. ජීවිත කාලේ ඉස්කෝලේ යන කාලේ අපිට කවුරුද 20ක් ජීවත් වෙච්ච යාළුවෝ නැද්ද? ඉන්නවා. පුංචි කාලේ ඉපදිච්ච දවසේ ඉඳලා සහෝදර වෙලා අවුරුදු 45 50ක් වෙනකන් අයියා වෙලා මල්ලි වෙලා නංගි වෙලා අක්කා වෙලා ජීවත් වෙච්ච කට්ටිය නැද්ද? ඉන්නවා. හැබැයි ඒ කට්ටියගේ මරණය අපට බලපාන්නේ නැහැ. හැබැයි පෙර මාගමගේ මරණය මාර විදිහට බලපානවා. ඒක හරියට කම්පාව. ඉස්කෝලේ අවුරුදු 12ක් ඉගෙනගෙන අපේ යාළුවා අපට අහිමි වෙනවා. විශ්වවිද්‍යාලය යනකොට ඒකත් තව අවුරුදු 4ක් 5ක් ඉගෙනගෙන දැන් අවුරුදු 22 23 වෙලා ඒත් අයින් වෙනවා. වෙන වෙන රස්සාව වලට යනවා. ආයෙ හම්බෙන්නම නැහැ. ඒත් කම්පාවක්. නොන්දර කාලා විල කොපි එකක් වීලා අපේ පාඩේ වැඩ කරනවා. හැබැයි අවුරුදු 20ක් අපෙත් එක්ක හිටපු දරුවා අපෙන් අයින් වුණා. ජීවිත කාලෙම කම්පා වෙනවා. එනනම් මේ සිතේ ස්වභාවයක් තියෙනවා මේ යම් කිසි දෙයක් ඕනෝට වඩා දැඩි ලෙස බලපෑම આવොත් දැඩි ලෙස යට දරා ගන්න බැරි පීඩනයකටපත් කරුවොත් ඒක එයා හොඳට මතක තියානිනවා ඒක උඩු සිතේ තියානින්න නිතරම නිතර නිතර මතක් කරනවා අරවා ධාරිතාවෙන් අඩු වෙනකොට අඩු වෙන තරමට අනුව යට යවනවා ධාරිතාව කියන්නේ 80ද එනනම් ළඟින් තියා ගන්නවා 70ද පොඩ්ඩක් යට ගන්නවා 50ද ඊට වඩා යට ගන්නවා සියර පායි තියෙන යටටම දාලා ඒක යටිසිතටම යනවා. අභ්‍යන්තර සිතට යනවා. එහෙනම් මේ විදිහට අපි යම්කිසි අරමුණක සිත පීඩවලා තියෙනකොට මේ සිතේ තියෙන අරමුණට හනුව අපි යම්කිසි දෙයක් මතක තියාගෙන ඉන්න මොකද්ද මේ අනාස් තුඩේ සිත තියෙනවා. කය දිහා බලාගෙන ඉන්නවා. ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා තුලින් ඇතිවෙන චෛතසික. ඒ චෛතසික වල ඇතිවෙන කෙලෙස් මොනවද? මේව අපි බලාගෙන ඉන්නවා. එම බලාගෙන ඉන්න මොහොත තුළ එකපාරට අපිට වෙන එකක් මතක් වෙනවා. වෙන එකක් මතක්ුන්නේ මීට වඩා වැඩිපුර 100න් ඉන්න පුළුවන් මේ අරමුණක් හම්බෙලා. ඒ නිසා 100 සම්පූර්ණ අතන්ට ගලාගෙන ගියා. අම්මගේ මේ සාරි පොටේ කෙරවල අල්ලගෙන කෑ ගන්නවා. පොළොට යනකොට වෙලට මමත් එනවා මමත් එනවා අම්මේ දාලා යන්නකො කෑ ගන්න. කොයි වෙලේ කගේ එල්ලිලා ඉනෝම රිලව් පැටවවාගේ. බිම තියන්නම දෙන්නේ නැහැ. කොයි කොහේ ගියත් යන්න ඕන. පිටිපස්සෙන්ම යනවා. කසාද බැන්දට පස්සේ අම්මා දකින්නවත් කැමති නැහැ. අම්මේ මොකක්ද දන්නේ යන්නේ නැද්ද දන්නේ අයියාලා ගෙදරට? ඇයි පුතේ? නෑම අපිට ඉතින් පාඩේ නිදාසෙ ඉන්න දෙන්න එපා අපිට වැඩ තියෙනවානේ. අම්මා කල්පනා නේද පොළේ යනකොටම කෑ ගැවුවට බිම පෙරලිලා. අම්මා දාලා යන්න එපා දාලා යන්න එපා කියලා එනකම් තුන වඩනවානේ. මාර වෙලෙන් දැන් මාව දකින්නවත් කිය මොකද උනේ? ඊට වඩා බැඳීමක් ඇවිල්ලා. ඊට වඩා ආදරයක් දැන් ලැබිලා. ඒ නිසා අරක අරක අරක දැන් එපා වෙලා. එහෙනම් මේ සිත අරමුණකින් කැඩෙන්නේ අපේ අරමුණට අපි විශේෂ වටිනාකමක් දීලා නැහැ. නිර්වාණයට වටිනාකමක් දීලා නැහැ. භාග්‍යතුන් වහන්සේට වටිනාකමක් දීලා නැහැ. අපි මේ ලෝකේ කවදාරි දවසක මේ සසරෙන් එතර වෙන්න ඕනේ කියන ඒ ඒ අරමුණට ඒ අදිස්ථානයට වටිනාකමක් දීලා නැහැ. අපි වටිනාකම දීලා තියෙන අනාර්ය මාර්ගයට. ඒ නිසා අරක කෙනකොට මේක යනවා. පැය දෙකමාරක් විතර මේ දරුවෙකුට සෝ එකක් පෙන්නනවා. පැය දෙකමාරක්ද. අර කුරුසෝගේ සෝ එකක්. ওই බල්ලයි විතරයි ඉන්නේ. සම්පූර්ණයෙන් කොම්පියුටර් බලාගෙන ඉන්නවා. තව ළමයකට භාවනා දේශනාවක් දෙනවා පැය දෙකක් විතර. දැන් දෙකෙන්ම කාටද වැඩිපුර මතක හිටින්නේ? අර චිත්‍රපටිය බලපේක. මොකද්ද වෙලා තින්නේ? ඒකට කැල්ම වැඩි. එහෙනම් ඒකේ නටනවා ඒක රාගය අවිස්සෙන දේවල් කතා කරනවා ලෝභය අවිස්සෙන දේවල් කතා කරන උඩින් පැනලා බෝම්බ ගාලා හෙලිකොප්ටර් වලට ගිනි තියලා ගෙවල් වලට වෙඩි තියලා ඕම නිකන් මා මා දරුණු ධාරානිපාත ඒ සිද්ධි පෙන්වන්නේ ඒකේ. ඒව ඔක්කොම රෙකෝඩ් වෙනවා. ඇයි සද්ධර්මය පිළිබඳ කියපු බණ ටික මතක හිටින්නේ නැහැ. මිනිස්සු බනටෙන්ද කිව්වා මිනිස්සුන්ට ඈනුන් යන නිකන් මොකද්ද ඔවා ගැඟට. හැබැයි නාට්‍ය පටන් ගන්න විනාඩි 5යි කරන වැටවල් උඩින් යන්නේ මිනිස්සු. වැටවල් උඩින් යන ඇයි? අරකට උවමනා වැඩි. එහෙනම් කාම ඡන්දයට උවමනාව වැඩි වෙනකොට අරමුණ කැඩෙනවා කියන කාණ්ඩ දෙයක් නෙමෙයි. අනාර්ය මාර්ගයට ඡන්දය කැමැත්ත වැඩි වෙනකොට ආර්ය මාර්ගය සම්පූර්ණයෙන්ම මේ අවිද්‍යාවට ගොදුරු වෙනවා කියන කාණ්ඩ දෙයක් නෙමෙයි. එහෙනම් වැරද්දක් වෙලා තියෙනවා අපේ. මොකද්ද අපේ අරමුණට වඩා අපි වෙන දේවල් වලට කැමැත්ත වැඩි. ඒ නිසා මේ අරමුණේ සිය යට යනවා. යටපත් වෙනවා. වෙන අරමුණු නැකිටිලා එනවා. එහෙනම් කොමක් කළ යුතුද? අපි අපේ අරමුණට ගොඩාක් ලැබි වෙන්නට ඕනේ. කාම ඡන්දයට කොච්චර ලැබි ලැබි වුණාද? ඒ වගේම මේක මේ ආර්ය ඡන්දයට අපි ලැබි වෙන්න ඕනේ. සම්මාව දැඩි ලෙස අල්ලා ගන්න ඕනේ. ඔරුවයි හබලයි දැඩි ලෙස අල්ලා ගන්න ඕනේ. ඊතර වෙනකම් ගැඹුර වැටුනොත් මේ මැරෙන්න පුළුවන්. එහෙනම් අරමුණ වැඩිපුර බැඳිලා අරමුණත් එක්ක වැඩිපුර ඇලිලා හිටියාම අරමුණ ඒමම පවතිනවා. මේක හාර්ය හැලීමක්. මේක හාර්ය බැඳීමක්. ආර්ය බැඳීම, ආර්ය හැලීම සම්මාවට අයිති නිසා ඒකට එච්චර ගැටලුවක් නැහැ. ආර්යවරු හතර එක තියෙනවා. දැන් ගෞතම බුදුහාමුදුරුවෝ තුපස්ථාන කළේ නැද්ද? ගෞතම බුදුහාමුදුරුවෝ ඒ සංඝයාත් එක්ක එකමුතු හිටියේ නැද්ද? ඒකට එකමුතුකමෙන් බැඳීමක් ඇති වෙනවනේ. හැබැයි කාටවත් බැඳිලා නැහැ. එහෙනම් ආර්ය බැඳීම. අපි හතරක් තියෙන්න ඕනේ ආර්ය බැඳීම. ආර්ය බැඳීම නිතරම නිවනට ලං කරනවා. අනාර්ය බැඳීම නිතරම නිවනෙන් ඈත් කරනයි. ඒක තුළින් අමුතු සාංකාවක් ඇති වෙනවා. 아무තු බැඳීමක් ආදරයක් ඇති වෙනවා සෙනෙහසක් ඇති වෙනවා ඒ නිසා අපේ මේ ආර්ය මාර්ගය සම්පූර්ණයෙන්ම ඇනයි කියනවා දැන් කියන්න අපේ හඳුරු චෛතසිකයක අරමුණක ඉන්නකොට අරමුණක ඉන්නකොට ඇත්තටම අරමුණ කැඩුනද නැත්නම් මීට වඩා ඡන්දේ වැඩි අරමුණක් ආවද අධික මේ කාම ඡන්දේ කාමච්ඡන්දය වැඩි වුණොත් ඇස පිනවනවා, දිව පිනවනවා, නාසය පිනවනවා, කය පිනවනවා, සිත පිනවනවා කියන අධික කාමච්ඡන්දය තිබුණා. පංචකාම ආසාව තිබුණොත් සිය අඩු වෙනවා, අවම වෙනවා, නැති වෙනවා. අනිත් එක තමයි අවිද්‍යාව. නිවැරදි දැක්ම නැත්තම් නැත්තම් ඒත් අසීය වැඩි වෙනවා. මාංශය තේට්ටුව වැඩි නම් කයට ඒත් අවිද්‍යාව වැඩි. සී අසීය වැඩි. නිදිමත නිදි මරලා මරලා මරලා ගොඩාක් නිදි මරලා තිබුණොත් අනිවාර්යෙන් අධික නිින්දේ අවශ්‍යතාවය නිසා අවිද්‍යාව තමයි පවතින්නේ. සීය පවතින්නේ නිින්ද දවස් දෙකක් විතර නිදි මරලා ඉන්න කෙනෙක්ගේ මොන රාන්න මොකොත් මතක නැහැ. එයාගේ ගෙදර ඇඩ්‍රස් එකවත් එයාට කියාගන්න බෑ පැටලෙනවා. දවස් හතරක් විතර නිදි නිදි මරාගෙන හිටියත් වාහනේ යනකොට නිින්ද යනවා. හිටගෙන ඉන්නකොට ඉන්න දත් මැදින ගම ඕම නිින්ද යනවා. ඇයි එච්චර අවිද්‍යාව? එහෙනම් මේ කයට අවශ්‍ය නිින්ද දෙන්න ඕනේ. තේට්ටුවට අවශ්‍ය විවේකයේ දෙන්න ඕනේ. අවශ්‍ය ආහාර පාන දෙන්න ඕනේ. ඒ ඒකත් එක්ක තමයි යන්නේ. එතකොට කාමච්ඡන්දයට තියෙන කැමැත්ත අඩු කරන්න ඕනේ. ඒ ටික අඩු කරුවාම 100 නිකම්ම පීතනවා. අපි ගොඩාක් දුරට මේ 100 කියලා අලුතෙන් එකක් වඩනවා. 100 කියලා අලුතෙන් අමුතුවෙන් වඩන එක දක්ෂකමක්. හැබැයි ඊට වඩා ලොකු දක්ෂකමක් තියෙනවා. අර වඩන 100 හරියට වැඩෙන්න තියෙන බාධා ටික අයින් කරන එක. දැන් ගින්නක් අටගත්තා. මේ කුටි ඇවිලුණා. මේ කුටි ඇවිලුණා. ඇවිලිච්ච ගමම අපි මොනවද කරන්නේ ඉස්සෙල්ලාම දේ? පණ බේරගෙන දුවන එකද නැහැ. ගින්න නිවන එකද නැහැ. නෑ. මේ දෙකම වැරදි. දෙකම අනාර්යයි. ගින්න නිවන්නෙත් නැහැ. පණ බේරගෙන දුවන්නෙත් නැහැ. තව තවත් ගිනි හැවිලෙන්න පුළුවන් හේතු ගිනිමය ද්‍රව්‍ය අහිං කරන ඈත් කරනවා. එතකොට මේක නිකන් නිවෙනවනේ. දැන් දොරක් ඇවිලෙන්න පුළුවන් පැයයි නම් පැයෙන් නිවෙනවද නැද්ද? දොරවල් 25ක් තිබුණා දැන් පැය 25ක් ඇවිලෙනවානේ. එහෙනම් ගිනිමය ද්‍රව්‍ය තවත් ගින්නට ගොදුරු වෙන්න පුළුවන් දේවල් ඔක්කොම අයින් කරනවා. ඔක්කොම අයින් කළාද? දැන් ගින්න පාලනයද? දැන් කොහොමත් නිවෙනවද? කොහොමත් නිවෙන එක ඉක්මනට නිවෙන්න දැන් උදව් කරනවා. වතුර දෙනවා, වැලි දෙනවා. මේ ඒකට ඔක්සිජන් ලැබෙන්න තියෙන ප්‍රතිශතය අඩු කරනවා. තෙමිච්ච දේවල් රත් කරන්න බැරි දේවල්, ගින්නට අපහසු ඇති වෙන දේවල් තෙම තෙම වතුර පිටින් ඒකට දානවා. දැන් නිකන් නිවෙනවා. අපි ඒක කරන්නේ ගිනිමේ ද්‍රව්‍ය මොකවත් අයින් කරන්නේ නැතුව ගින්න නිවන නිවෙනවා නිවෙන නිවෙන මේ ගිනිමේ ද්‍රව්‍ය රත් වෙන රත්න තවත් මේන් ඇවිල්ලනවානේ 100න් 25ක් නිවනකොට මේන් 50ක් ඇවිල්ලා. ඒතර 75කට තවත් 50ක් එකතු වෙනම 125 වෙලා. 50ක් 25ක් නිවුවට වැඩක් නැහැ. ඇයි? 125ක් නිවයි කියලා සන්තෝෂනාට වැඩක් නැහැ. තව 50ක් එකතු වෙලා 125 වෙලා. දැන් ඒකෙන් තව 50ක් කොහොමද නිවනවා? ඒතර පාව 50ක 75යිනේ. තව 100ක් එකතු වෙලා. දැන් ආයි 175 වෙලා. මේක තමයි මේ කෙලෙස් එක්ක අපි කරන මේ සාමාන්‍ය දේ. අපි द्वේෂය මේ නසන්න හදනවා. හැබැයි द्वේෂය ඇති වෙන්න තියෙන හේතු ටික හදන්නේ. අර මිනිස්සයා මතකෙට එනවා. ඒ නිසා තරහා යනවා. හරි. මෛත්‍රිය වඩන්නේ ඇයි? මෛත්‍රිය කොච්චර වැඩුවත් හරියන්න අර ප්‍රශ්නේ තියෙන. ඉස්සලාම ගිනිමේ ද්‍රව්‍ය අයින් කරන්න ඕනේ. ගින්න පාලනය කරන්න ඕනේ. හරි පුතේ. මම මොනාරි හේතුවක් නිසා එම කළා. උඹට සමාව දෙන්න. ඉතින් තමන්ගේ හිතින් නේ දේශාවේ හිතින් කතා කරනවා. හරි. කරපු දේවල් ඔක්කොම සමාව දුන්නා. හරි මං අමතක කළා. ඒ දේවල් දැන් යාපතක් මට වෙලා තියෙනවා, මාන්න වෙලා තියෙනවා, කලකිරීමක් ඇති වෙලා තියෙනවා, මේ ලෝකෙ මිනිස්සු කෙරේ විශ්වාසය නැති වෙලා තියෙනවා. හරි උදකලාව අම්බුණ අනවන්ද. හරි ඒ හැමදේටම පිං. සමාව දුනායි මේ පස්සේ මේ ඊට පස්සේ මේ දේවල් වෙන්න බෑ. හරි සමාව දුන්නා. හරි. එහෙම කියලා අපි සිතින් ඒ කට්ටියත් එක්ක සාකච්ඡා කළේ අඩුව තේරිලා ඒගොල්ලන්ගේ වෙච්ච යාපත් ටික තේරුම් අරගෙන එහෙම සිතින් සමාව දීගෙන දීගෙන යනවා. තරහා ඇති වෙන්න තිබි චේතු ටික ඔක්කොම නිරෝධ කරනවා. දැන් ආනවා දැන් මෛත්‍රිය වඩන්න කැමතියි. වඩන්න කෝ ඉතින් द्वේෂයක් නැහනේ. මෛත්‍රිය අවශ්‍යතාවය ගියා. ඇයි මෛත්‍රිය අවශ්‍යතාවය තිබුණේ අර द्वේෂය තිබිච්ච නිසා. द्वේෂයයි තිබුණේ ගිනි ගන්න ඒ ගිනිමය ද්‍රව්‍ය තිබුණා. ඒවා ටික අයින් කළා අයින් කළාම ගින්නට පවතින්න බෑ ගින්න නෑ ටික වෙලාවක් යනකොට නිවිලා ගියා දැන් මෛත්‍රිය වැඩුවේ නෑ මෛත්‍රිය අවශ්‍යතාවයක් නෑ මේ විදිහට රාගෙට රාගෙට හේතු දෙන්න බැරිද කාන්තාව කෙරේ තියෙන වැඩිම කින ඡන්දය අයින් කරනවා. ඒගොල්ලන්ට දීලා තියෙන වටිනාකම ඒක අයින් කරනවා. ඒගොල්ලෝ ලස්සනයි කියලා හිතාන ඉන්නවනේ. ඒක තුලින් අනිත්‍ය දකින්නවා. එහෙම රාගය ඇති වෙන්න තියෙන හේතු ටික නිරෝධ කළාම. ඒ හේතු වලට පාර දුන්නාම දැන් රාගය කොහොමද පවතින්නේ? පැය තුනක් විනාඩියට දෙකකට ඉන්න බෑයි. ඒක ඇවිලෙන්න අවශ්‍ය හේතු ටික නෑ. දැන් විරාගය වඩනවද නෑ? විරාගය වඩන්නේ මේ අවශ්‍ය නෑ. ඇයි? රාගයක් නෑනේ. රාගයක් නැත්නම් මොකටද විරාගයක් වඩන්නේ? ලෝභය තියෙනවා. මේක ඕනේ අර විදිහට තියෙන්න ඕනේ. මේ මේම තියෙන්න ඕනේ. මේක ලස්සනට තියෙන්න ඕනේ කියලා ගොඩාක් ඒවා එකතු කරනවා. ප්‍රත්‍ය එකතු කරනවා. ඇයි ප්‍රත්‍ය එකතු කරන්නේ? සැපවත් ජීවිතයට කැමති නිසා නේද? මොකවත් නැතුව තියෙනකොට නඩත්තුවක් නැතුකොට නිදාසක් මේ නිදාසේ ඉන්නකොට දැන් ඒක නේද මේ ලෝකේ තියෙන පරම සැපේ. එහෙනම් ඒ සැපේ බලාපොරොත්තු වෙච්ච කෙනා මේව මොකවත් ගන්න දැන් අලෝභය වඩනවද නැහැ. ඇයි? අලෝභය වඩන ලෝභයක් නැහනේ. අල්ලාගත් එක තියෙන්න එපා. අලෝභය වඩන්න. මොකටවත් අල්ලාගත්තේ දැන් නිගන්ඨයට ගිහිල්ලා අපි කියන දාන පාරමිතා. නිගන්ඨය hina වෙලා ඌ නිදා ගන්න එතන ඇල වෙලා. ඇයි? ඌ ඉතින් අත්තරින්න එකක් කියන කොහ අත්තරින්න දේවල්. නූල් පොටක්වත් නැහැ. දැන් මේ මනුස්සයාට ඒක ඒ ධර්මයේ වැඩක් තියෙනවද නැහැ? එතකොට අත්තරින්න අත්තරියා කියන මානසිකත්වයට මොනවද කිව්වොත් ඒක අපට අදාළ එකක් නෑ උන්දට ආගන්න මොකද්ද මේ කියන ධර්මය හැමදේම අත්තරියාම මොකවත් නැහනේ මොකවත් නැහැ ඒක ඇතුළ මාන්නයක් ඇදෙනවා මම ඔකටවත් අහුවෙන්නේ නැහැ කියලා උඩඟුකමක් ඇදෙනවා. ඒක අත්හරිනකන් නිවන් දකින්න බෑ. ඒක නම් මට හදාල එක. දැන් එයා නිදා ගන්න හොඳට ආ ගන්න මට වැරදිච්ච තැනක් මේක කියලා. එහෙනම් මේ ලෝකේ අපි ලෝභය අයින් කරන්න, ద్వේෂය අයින් කරන්න, රාගය අයින් කරන්න ඔළුවෙන් හිටගෙන කමටහන් වඩනවා. හැබැයි ඒ ලෝභ දේශ මොහ රාග වෛර එන්න හේතු ටික හදන්නේ. බැඳීම් කඩන්න උත්සාහ කරන බැඳීම් ඇති වෙලා තින්නේ කවුද? පෙර ජීවිතේට පොයි දරුවන්ගෙන්, නාදායන්ගෙන්, මිත්‍රයන්ගෙන්, දායකයන්ගෙන්, සහෝදර සංඝයාගෙන් බැඳීම් ඇති වෙලා තින්නේ. පාවිච්චි කරන බඩු මුට්ටු වලින් බැඳීම් ඇති වෙලා තින්නේ. හැබැයි ඒ බඩු මුට්ටු වලට තියෙන මේ බැඳීම කඩන්න නැතුව මොනතරම් බැඳීම කඩන්න භාවනා වැඩුවට හරියන්නේ ඇයි අර හේතු ටික තියෙනවා ගිනි ගන්න පුළුවන් දේවල් තියෙනවා නම් ගින්නනි වෙන්න ඇයි තව තව බඩු තියෙන ඇවිලෙන්ද ඇවිලි ඇවිලි තියෙන අවුරුදු ගණන් තියෙනවා කොටයක් තියෙනවා ගිනි ගත්තා. අපි දන්න මේ කොටේ මෙතන ඉඳලා ඇවිල්ලා අතනට යන්න සාමාන්‍ය අවුරුද්දක් කියයි. මැදින් කපනවා චේන්සෝ එකෙන් අඩි 3ක් විතර තියලා ඔහොමම කැපුවා. එතකොට කොටේ තියෙන අඩි 100ක් විතර අඩි 3න් කපලා. අඩි 3 ඇවිල්ලා දවස් කීයද? දවස් දෙකකින් ඉවරයි. දවස් දෙකකින් ඉවරයි. අයි අර අඩි 100ක් තියෙනවා. 100 යන්නේ නැහැ. එයි මෙතනින් කපලා අයින් කරලා තියෙන්නේ. එහෙනම් ගිනිමේ ද්‍රව්‍ය අයින් කරනවා වගේ රාගයට හේතු වෙච්ච ඒ ද්‍රව්‍ය ටික අයින් කරන්න ඕනේ. ලෝභයට හේතු වෙච්ච ඒ හේතුකාරක ටික අයින් කරන්න ඕනේ. ද්වේෂයට හේතු වෙච්ච තරාව ඇති වෙන ක්‍රම තියෙනවා. අපි දන්නවා අවංකවම අපේ ද්වේෂයට හේතු වෙච්ච දේවල් මොකද්ද කියලා. අර ලොකෝ හාන්දර මම මාන කළා. මට මේ සහෝදර මේ සංගයත් එක්ක මං වැඩ හිටියා. මට මේකේ අයිතියයි සේනාසනේ අයිතිය මට අම්බේ කියලා මාව එලෙව්වා. උපසම්පදා මට දුන්නේ නැහැ. උපසම්පදා දුන්න කවදාද මම නේ වැඩි හිටියා. පොඩි කට්ටිය ඒගොල්ලන්ගේ පවුලේ කට්ටියනේ ඒගොල්ලන්නේ දෙන්න ඕනේ. එහෙනම් මාව උපසම්පදා කරොත් මට අයිතියයි කියලා මට දුන්නේ නැහැ කියලා තරාවක් තියෙනවා. දැන් ඒ තරහා නම් අපට හේතුව මේ වෛරය ඇති වෙන්න, ද්වේෂය ඇති වෙන්න. කමන්නේ ඉතින් එතන මම මුරකාරයෙක් වෙලා ඉඳලා නටමුන් අල්ලගෙන ඉන්නවට වඩා මාව එලෝපේක කොච්චර දෙයක්ද අද මට පාලනය කරන්න මොකවත් නැහනේ. මුර කරන්න මොකවත් නැහනේ. මං ඔය ඉන්නේ පාඩුවේ ලස්සන්ට මට කිසිම වගකීමක් නැහැ. ලෝකාන්තර මාව නිදාස් කළා. ලෝකාන්තර මට යාපත කළා. දැන් අර වෛරය නැති වුණා. දැන් මොකටද මෛත්‍රිය වඩන්නේ? මෛත්‍රිය වඩන්න වෛරයක් තියෙන්න එපායි. මේ විදිහට අපේ සිටිවිලි වල තියෙන දෝෂ අපි මෙච්චර කාලලා ශ්‍රවණය කරපු මේ අසකන දිව නාසය සමසිතෙන් කැඩෙන සීලය පිළිබඳව. දැන් මේ හැම සීලයක්ම පංසිල් ගත්තාම පංසිල් ඇදලා තියෙන ලෝභ දේශ මොහොලින්නේ. එතන මේ ලෝභ දේශ මොහ හදන්න තියෙන මේකනේ ක්‍රමවේදය. ලෝභයට පාර දෙන්න ඕනේ ලෝභයට නෙමෙයි. ලෝභය ඇති වෙච්ච හේතු වලට පාර දෙන්න. කොහොමද මේක ආවේ ලෝභය? ආ මේ මං කැමති ලස්සන බඩු මුට්ටු වලට. ඒක තමයි මේකට පාර. ඒක අයින් කරාම දැන් ඒ ලෝභය එන්නේ නැහනේ. මං කැමති ලස්සනට ඉන්න. අන්න ඒ ලස්සනට ඉන්න ඕන එකට පාර දෙනවා. මං කැමති හොඳ සැපයට ඉන්න. හොඳ ලස්සනට සැපේ සැපේ උපාදානය කර. ඒ සැපයට පාර දෙනවා. මං කැමති වත්කම් එක්ක ඉන්න. අන්න ඒ වත්කමට පාර දෙනවා. මේ විදිහට දුන්නාම ලෝභේ නිකම්ම ලෝභේ යනවයි කියලා කියන්නේ. දැන් අදින්න අදාන කැඩිලාද? නෑ. ඇයි? ලෝභේ නැති වෙනකොට අර සීලෙ නිකන් රැකිලා. ද්වේෂය හැදෙනකොට ද්වේෂයට හේතු ටික නිරෝධ කරනකොට ද්වේෂය නිකන් හැදෙනවා. ද්වේෂය නිකන් හැදෙනකොට පානාතිපාත රැකිලා නිකම්ම දන්නේම නැතුව. මෝහය අයින් කරනකොට සුරාමේරය මුසාවාදය නිකම් අයින් වෙනවා. දැන් සිල් රකින්න තින්නේ සීලයේත් එක්ක පොර බැදලා නෙමෙයි. සීලේ කැඩෙන්න හේතු ටික නිරෝධ කරන්න ඕනේ. එතකොටයි ඵලය නිකන් නිරෝධ වෙන්නේ. මල් කඩලා මේ ලෝකයේ කිසිම කෙනෙක් මේ මල් නැති කරන්න බෑයි. නැවත නැවත මල් එනවා. ගහ කැපුවාම ගා තිබුණොත් නේ මල් ලැබෙන්නේ මල් ලැබෙන්නේ නැහැ. දැන් මල් නැහැ ලෝකේ. ඇයි? ගස් නැහැ ලෝකේ. කාන්තාරේ මල් නැහැ. එහෙනම් තාම අපි තුල ලෝභ දේශ මොහ ඇති වෙනවයි කියලා කියන්නේ ඒකට හේතු ටික ඒමම පරිස්සමෙන් තියලා තියෙන. ඒවා එකක්වත් නිරෝධ කරලා නැහැ. නිරෝධ කරලා නැති නිසා ඒවා ඒමම පවතිනවා. මේ දවස්වල සාකච්ඡා කරපු සීල ධර්ම දේශනාවල් වඩනකොට වැඩි යුත්තේ මෙන්න මේ ප්‍රතිපදාව තුලින්. එහෙම නැත්නම් මේක තුලින් සීලය වැඩෙන්නේ නැහැ. කොච්චර විරාගය උත්සාහ කෙරුවත් හරියන්නේ රාගෙන් සිතවිලි එන්නේ රාගයට හේතු තියෙනවා. මොකද්ද? ඒ කට්ටිය ඒ විදිහට සිතවිලි වල එනවට අපි කැමති. දැන් මම කැමතිද මිනිස්සු පොල්ලක් අරගෙන මගේ පස්සෙන් එලවන්න මම කැමති නෑ. ඇයි? මම කැමති නෑ ඒකට. කැමති නැත්තම් එනවද? එන්නේ මම කැමති. මිනිස්සු මට සාදු සාදු කියලා පත්කඩ එලලා මුතුකුඩේ අල්ලාගෙන මම පිණ්ඩපාතේ අරගෙන මම පිණ්ඩපාතේ නම් මුතුකුඩේකුත් එනවා පිටිපස්සෙන් පාවඩ උඩින් යන්නේ ඕම යන්න මං කැමතියි කැමති නම් ඒ සිතවිල්ල එනවද නැද්ද එනවා ආවා මං නිරෝධ කරන්නේ නැහැ ඇයි මං කැමතිනේ මම කැමති ඒක මං නිරෝධ කරන්නෙම නැහැ ඒ මුතුකුඩේ බලන්නකො පබළු නැහනේ පබළු තින මුතු කොටයක් තිබුණොත් හොඳයි. ඒ විදිහට අර සිටිවිල්ල තව තවත් අලංකාර කරනවා. නිරෝධ කරන්න ඇයි මං ඒකට ගොඩක් කැමතියි. එහෙනම් රාගික දේවල් ඔලුවට එන්නේ කැමැත්ත නිසා නෙමෙයිද? කැමැත්ත නිරෝධ කරන්න නැතු කොහොමද විරාගය වැඩෙන්නේ? මම කැමති නෑ මේ වගේ කාන්තාව වෙලා නටනවට. මං කැමති නෑ ඇවිල්ලා සින්දු කියනවට. මං කැමති නෑ මේ වගේ ඇවිල්ලා මගෙත් එක්ක මේ මේ අසාධාරණ විදිහට කටයුතු කරනවට. මං කැමති නෑ කියලා අර චෛතසික වලට පාර දෙනකොට, ඒ අකමැත්ත ඇදෙනකොට දැන් රාගයක් එන්න විදියක් නෑනේ. මොකටද විරාගයක් වඩන්නේ? කාමේසු මිත්‍යාචාර සීලය රකින්නේ කොහොමද? අර ක්‍රමයට. හේතු ටික නිරෝධ කරාම සීලය නිකන් රැකෙනවා. ඒ ටික පරිස්සම් කරනකොට ඉතින් කොහොමත් කාන්තාව වෙනවා තමයි කරවල වුණාම රැට. කොහොමත් හොරකම් වෙනවා තමයි බඩමුට්ටු දකින්නකොට. කොහොමත් තරහා යනවා තමයි වචන දෙකක් ඇයෙනකොට. ඇයි? අර හේතු ටික නිරෝධ කළා නෑ. ආයතන 6 තුලින් මේක වඩන්න. මේක පුරුදු කරන්න. හේතු ටික හදන්න. ඵල ටික පස්සේ අද මේක අවුලක් නෑ. ගින්න කොහොමත් නිවෙනවා. රාගය කොහොමත් නිවෙනවා. විරාගය වෙනවා. හැබැයි ඒකට හේතු ටික අයින් කරලා ඉන්න ඕනේ. නැත්තම් මේ ඵලෙ නිවෙන්නේ නෑ. ඵලෙ ඇවිල්ලෙනවා. අවුරුදු ගාණක් ඇවිල්ලෙනවා. මේ ක්‍රමයේ මේ දවස් කීපයක් පුරුදු කරන්න. හැම මොහොතෙම පුරුදු කරන්න. ඒක නිසා ඇතිවෙන ගැටලු අපි හැමදාම සාකච්ඡා කරමු. මේක හදන්න ඕනේ. පන්සිල් අනිවාර්යයෙන්ම රකින්න ඕනේ. පස්සේ අටසිල් දසසිල් ගැන කතා කරමු. ඉතලා පන්සිල් ටික රැකලා එන්නකො මොනවා කරන්නද? 227 රකින්නත් ඉතලා මේ ටික රකින්න බැරි පුළුවන් වෙන්න එපා. එක ශික්ෂාවක් රකින්න බැරි නම් කොහොමද අපි මේ 1 කෝටි 84000 ගැන අපි කතා කරන්නේ? කෝටිය සංවර සීලය ගැන කතා කරන්නේ. කෝටිය රකින්න ඉතලා එකක් රැකන්න උරුදු වෙන්න එපා. එක කෙසෙල් ගෙඩියක් කන්න බෑ. හැබැයි කන කීයද කියලා අහනවා අපි. කන <laughs> කන්න එකක් කන්න පුළුවන් වෙන්න පාය. දරුවන් සරණයි.